නාමයෙන් අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතෙහි සඳහන් වන්නේ. ඉතින් එතන දැනගත යුතු දෙන්නේ මේ වියත් විනීත විසරද භෞසික ධම්මතර සම්මාන ධම්ම පටිපන්න කියන මේ කර්ම ටික පිළිබඳ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සිව්වනක් පිරිසයි කියා දැක්කේ. මේක මේ මාකාත් වෙනවනේ සිව්වනක් පිරිස කියලා ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස. ඒ සිව් පිරිසටම සාධාරණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ඒ ධර්මයේ පිළිපැදීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උසස්ම දෙය තමයි සංසාර දුක නැති කරගෙන ලබන පරම ශාන්ත වූ නිවන. ඒ ඒ නිවනක් පිළිබඳ අපේක්ෂාවක් නැත්නම් ගුරුවරයන් වහන්සේ නමකගේ ලෝ පහළ වීමක් වුවමනා කරන්නේත් නැහැ. ඒක විදිහකින් සැලකනවා. ඒ මොකද ඒ කර්මවාදී ක්‍රියාවාදී වෙනත් ආගම් ඇතිවෙතුත් ලෝකේ ඒ අනුව පිළිපැද කෙනෙකුට සුගතිගාමි වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ කාලයක නෙවෙයි කාලදේවල තාපසයා ඒ ආලාරකාරාම උද්දක රාමපුත්ත ඒ අය බුදු කෙනෙකු ලෝ පහළ වූ කාලේ ඉදෙන්නේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ඉහිදීම ඒ ඉදීම සිදුවන කාලෙහිදී උන් හිටියා. නමුත් එතකොට බුදු වෙලා නැහැ. ඒ කාලෙහිදී ඒ අය ලබා තිබුණා ධ්‍යාන අභිඥා. ධ්‍යාන අභිඥාත් ලබා තිබුණා. ඒ ධ්‍යාන අභිඥා ලබන්නට නම් ඔහු සීවත් වන්නට ඕන. දුස්සීලව සිටේ ධ්‍යාන අභිඥා උපදවන්නට බෑ. සීවත් වන්න. එයින් පෙනෙන්නේ ඔවුන් සීවත්වත් සිටියා. ඔවුන් සමාධියකුත් ඇති කරගෙන සිටියා. උසස් සමාධිය. ධ්‍යාන අභිඥා ලැබීමට. නිකන් සමාධියකින් බෑ. උසස් සමාධිය. අපනා සමාධිය. ඒවත් ලබා ගන්න. ඔවුන්ට නැති වුණේ කුමක්? ඔවුන් කම්මස්සගත ඥානය කියන එකත් උනට තිබුණා. කර්මයේ සුඛී කොට ඇති බව කියන එක. ඒ කර්මයේ පිළිබඳ විශේෂ විභාග සාසනෙහි දැක්වෙන පරිදි නැති වුණා. ඔවුන් කර්මයයි එහි විපාකයයි කියන දෙක පිළිගත්ත පිරිස. එහෙම නැත්නම් ඔවුන්ට ධ්‍යාන උපදවන්නට බෑ. එහෙම ඔවුන්ට නැත්තේ නම් මොනවද? ඔවුන්ට සත්‍යානුලෝමික ඥානය කියන එක නෑ. චතුසත්‍ය ඥානයක් ඔවුන්ට නෑ. ඒවා ලබා ගන්න පිළිවෙල වුන් දැන සිටියේ නැහැ. උන් දැනගන්න. ඉතින් ඒ නොදැනීම හේතු කොටගෙන ඔවුන්ට සිදුවන පාඩුව කුමක්ද? සසර ගමනට පාඩුවක් වෙන්නේ නැහැ. සසර ගමන වෙහි සිදුවේවි. දුර්වලවත් උපදී, බඹලවත් උපදී, ආයි මිනිස් ලෝකටත් නැවත අපායටත් යයි. එහෙම සංසාරයේ පවත්වාගෙන යන්නට අමාරුවක් වෙන්නේ නැහැ. සුගතිගාමීත් වන්නට පුළුවන් දුගතිගාමීත් වන්නට. මේ දෙක ලෝකෙහි කවදත් සිදුවන සිද්ධියක්. කෙනෙක් නිරන්තරයෙන්ම හැමදාම සදාකල්හිම අපායෙහිම ඉන්නවත් නෙවෙයි. එහෙම උදාහරණ උගන්වන්නේ නැහැ. අපාය කියන එක සදාකාලික නිරයක් ගැන බුද්ධාගමේ ඉන්නේ. නමුත් වරක් නිරය ආදී අපායකට ගිය කෙනෙකුට නැවත සුගතියකට පැමිණීමේ කියන එක අසීරු කර්මයක් අමාරු. ඒකේ ගැඹුර. ඉතින් ඒ සුගතියට ගියත් දුගතියට ගියත් ඒ දෙකම සංසාරයේ නිස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසුඳ පැවැත්ම. ඒ පවත්වාගෙන යාම සඳහාම නම් බුද්ධ ශාසනයක් ඕන කරන්නේ බුදුරජාණන් වහන්සේලා නෝ පහළ නූ කාල බොහෝ ඒ කාලවලදී ඒ කාලවලදී සත්‍යයන් නිර්යාදී සතර අපායන් හිත් උපන්නා ඒ වගේම දෙව්ලෝ ආදී සුගතීන් හිත් උපන්නා මේ මිනිස් ලෝක සතුන් සිටියේ නැද්ද මිනිසුන් වාසය කළේ නැද්ද හිටියා මේ නිසා සංසාර ප්‍රවෘත්තිය නොනවත පවත්වාගෙන යාමට නම් බුද්ධ ශාසනයක් ඕන කරන්න. බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණා මුඛ්‍ය කාරණේ කුමක්ද? සසරින් ඈතර වීම. සංසාර දුකින් ඈතර වීම. ඒකටයි බුද්ධ ශාසනයක් උත්නා කරන්නේ. ඒ ශාසනයේ මිසක අන් කිසිදු ශාසනයක ඒ පිළිවෙත දැක්වෙන්නේ නැහැ. දැනුදු ඒ බුද්ධ ශාසනය පිළිගත් අය ඒ පිළිවෙත යෙදෙනවා මිසක ඒ ශාසනය නොපිළිගත් අය ඔවුන්ගේ සමය යන්හි උගන්වන ඒ ප්‍රතිපදාවන්හි පිළිපදින පිළිපැදලා ඒ අය ධ්‍යාන උපදව ගන්නවා. දැන් අපි ඉන්දියාවේ වුණත් දැනුදු සිටිනවා ඒ ධ්‍යානලාභී. ධ්‍යානලාභී පමණක් නෙවෙයි වුන් අභිඥාලාභී ඉන්නට පුළුවන්. මා දන්නවා ලංකාවේම වික්ෂුන් වහන්සේලා ඒ ඉන්දීය ධානලාභීන්ගේ උපදෙස් ලබාගත් අවස්ථාවක් ගැන මා දන්නවා. ලංකාවේ එක ස්වාමීන් වහන්සේ නමක් වහන්සේ භාවනාවට බොහෝම මේ අර භාවනා රාමතා කියන එක ආර්ය වංශ ප්‍රතිපදාවන් ප්‍රතිපදාවේ අන්තිමට දැක්වෙන එක තමයි භාවනා රාමතා. භාවනාවේ යනුම් බව භාවනා කිරීමට ඇති කැමැත්ත. අන්න ඒ විදිහේ භාවනා රාමතාවය ඇති භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ ඊට තරුණ විහිදීම භාවනා කළා. භාවනා කළා පමණක් නෙවෙයි තමන් කරන ලද ඒ සමත භාවනාව නිසා උන්වහන්සේට යම් යම් අද්දකීම් ඇති වුණා. ලැබුණා. උන්වහන්සේව කවුරු හරි කවදාවත් නුදුටු කෙනෙක් තමන්ව දකින්නට එනවා නම් උන්වහන්සේට කියත හැකි මේ තැනත්තාගේ නම මේ අසුවලයි කියලා. ආවේ මේ කාරණේටයි කියලා කියත. එහෙම තත්ත්වයක්. උන්වහන්සේගේ මේ පන්සල මහණවුණු පන්සල ටික ඈත. ඒ ස්ථානෙහි පන්සලෙහි පැවැත්වෙන පින්කමකට මේ හාමුදුරන්ව කැඳවාගෙන යන්නට ආවා. හාමුදුරුවෝ කියා පිළිනවා මා මෙහිදී ලබන විවේකයේ මට එහිදී ලබා ගත හැකි නම් මම එන්නේ. ඒ ඒ විදිහට සලසන්නට පුළුවන්. අපි වෙනම තැනක් ඒ සඳහා පිළිල කර දෙන්නම් කියලා. හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තුබැද්දා. පොරොන්දුව පරිදි ටික දවසක් ඒ විදිහේ විවේකයක් Tamanට ලැබුණා. ඒ පින්කම කිට්ටු වෙනකොට ඒ විවේකයේ නැතිව ගියා. දොර වහගෙන ඉන්නකොට දොරට තට්ටු කරලා කියනවලු දැන් කොහොම ඉන්නට බෑ. මේවට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් Tamanගේ භාවනා කර්මය ඒ නිසා එන හිටියා. එන හිටියා පමණක් නෙවෙයි Taman ඒ තරම් ප්‍රිය කළ දෙයක් කිය. ඒ නිසා මහන්සයට ඇති වුණා. තමාව මේ කැදවාගෙන ගිය තැනත්තා ගැන සිහිවන විට බලවත් තරහාවක් ඇති. ඉතින් ඒ තරහව නැති කරගන්නට බොහෝම උත්සාහ කළා නොඑක් ඒවා කළා හරියට. ලංකාවේම සිටි බොහොම භාවනාවෙහි භාවනාව පිළිබඳව ඒ කාලයේ ප්‍රසිද්ධියක් තිබුණා. අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ කාටවත් මේක නැති කරගන්නට උපදේශක් දෙන්නට බැරි. කෙනෙක් ඒ දවස්වල කියලා තියෙනවා ඉන්දියාවේ සිටින ඒ රමණ රමණයේ කෙනෙක්ගේ නම රමණ ඍෂි වෙත ගියොත් ඔයට පිහිටක් ලැබෙන්නට ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හම්බුනේ ගියා. ඒ ඒ ගිය වෙලාවේ ඔහු වෙතට යන්නට කලින් ඒ මේ අද මధుරාසියේ වීති පොත් තිබෙන පොත්හල් තිබෙන ඒ තැන් වලට ගිහින් පොතක් සොයලා තියෙනවා. මේ හම්බුරු බොහෝම කියවන්නට කැමති කෙනෙක්. සමහර දාස සවස් පොතක් කරගෙන හාන්සි කුටුවට වුණාම පසුවදා කපුටන්ගේ ඇඬලීම ඇහෙන කොටයි ගන්නේ එළියලා ඉන්නේ. ඒ විදිහේ බොහෝම යමක් කරනකොට ඒකටම අවධානය යොමු කරගන්නට පුළුවන්. බලවත් චිත්ත සමාධියක් තිබුණු හාමුදුරුවම. ඉතින් බොහෝම කියවලා තිබෙන කෙනෙක්. ඉන්දියාවේම පොතක්. ඒ හෙරිටේජ් ඔෆ් ඉන්දියා කියන පොත ඒක සොයලා තියෙනවා. ඉල්ලගෙන නැහැ සොයා ගන්න. ඉතින් කොහොම හරි ගියා රමණ ඍෂි ඉන්න තැනට. ඒ යනකොට ඒ තැනත්තා දිගා වෙලා සිටියා. එයාගේ මේ ආසනයේ තිබුණා කියන්නේ ස්තිරෙන් කියන කඩලා. ඉතින් දැකලා තියෙන සමහර ඔය අරණ්‍ය වලත් තිබෙනවා එහෙම ආසනයේ තියෙන ස්තිරෙන් කියන කඩලා. ඒ එතන දිගා වෙලා ඒ ළඟ පා අද්දර තව සුදු මහත්මේ ගැඳගෙන සිටියා. මේ හාමුදුරුවෝ එතනට ගිහින් පළක් ගැඳගෙන තමන්ගේ පුරුදු භාවනාව කරන්නට පටන් යම් වේලාවකට උන්වහන්සේ අර කලිනුත් අර පන්සලට ගියාට පස්සේ ඇවිත් භවනා කරලා තියෙනවනේ. එක තැනකට ආපු හැටියේම එන්නේ මේ තරහව. ඒකේ ඒ පින්ම පණින්න බෑ. මේ අවස්ථාවේදී ඒ தත්ත්වය මගහැරලා ඉදිරියට ගිහින් තියෙනවා. එතෙන්දි නැගිටල් වරට යනවා. නැගිටලා ඇරුවලු. දැන් ආපු කාරණේ හරි ගියා නෙවෙයි. කොහොමද? ඔහු අහම්දුරු පිළිගෙන දෙනවා. ඔව්. ඒ වුණාට කමක් නැත්තේ. මේ හුස්ම ගන්නකොට කපුවේ අමාරුවක් තිබෙනව නේද කියලා අහම්දුරගෙන් අහලා. අහම්දුර කිව්වෝ ඔව්. එන්න මහත් සමග කියලා ඒ එයාගේ ආශ්‍රමයේ පිටිපස්සේ ගලක් තිබෙනවා ගල් කලාව. එතන වාඩි කරවලා හුස්ම ගන්න හැටි කියලා දෙනවා. මේ විදිහට හුස්ම ගන්න. ඒ ඒ අමාරුව නැතුව දෙයි. ඉතින් මා ළඟ ටික ටිකක් නවතින්න දෙයි කියලා හම්බුම්ට ඉතින් ගියදා ඉඳලා කීප දවසක්ම චපාති හදලා දුන්නා. චපාති. ඉතින් හදලා දීලා හාමුදුරුව වැළඳුවට පස්සේ රාත්‍රියේ සෝදන්නට හාමුදුරුවන්ට ඉඩ දෙන්නේ නැහැලු. ඔබ මගේ ආගන්තුකයා මා ආගන්තුක සත්කාරය කරන්න ඕනේ කියලා පාත්‍රයාගෙන පාත්‍රය සෝදලාලු හාමුදුරුවන්ට දෙන්නේ. කොහොම ඉන්නකොට හාමුදුරුවන්ට හිතුණාලු මෙහිට ආපුදා ඉඳලම චපාති වතුම් වෙන්නේ. බත් කෑගෙන ඉතී කියලා කලකිරීම. එදා හදලා දුන්නලු හාමුදුරන්ට කතා. තව ටික දවසක් යනකොට හාමුදුරන්ට හිතුණලු ගමේ සිටියේදී නම් තලප තලප ලැබෙනවයි කියලා. එදා තලපයක් හදලා දුන්නලු හාමුදුරන්. තව දවසක් හිතුණලු හාමුදුරන්ට පැණි රස දෙයක් වැළඳුනේ නැtei කියලා කල්පනා. එදා පැණි රසක් හදලා දුන්නා. හදලා දීලා කිව්වලු අපට දෙන්නට පුළුවන් දේවල් ගැන හිතුවට කමක් නැත දෙන්න බැරි ඒවා ගැන හිතන්න එපයි කියලා ඉතින් කිව්වලු මේ භාවනා කරනකොට ඒ භාවනා කරන අයගේ සිතේ එකඟ වීම හේතු කොටගෙන ඒ භාවනාව කියන එකේ එක වර්ධනයක් නේ වැඩිමත් නේ ඒ වැඩිීමේදී Tamanට Tamanට කලින් නොතිබුණු යම් බල ශක්තිය නැති වෙනවා. ඒවා බොහෝ විට Tamanට කරදරයකට හේතු වෙනවා. ඒ නිසා ඒවායෙන් පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්නේ කියලා ඒ ගුජරාටි ගුජරාටි කරුණ යෝග යෝගාවචරය කියන්නේ යෝගියෙක් ගැන කියලා. ඒ යෝගියා භාවනා කරන ආශ්‍රමයේ ළඟ ඔහුට පේනවලු පාර ඒ පාරේ නිතරම යනවා එනවා දක්නට ලැබෙනවලු වැරහැලි ඇඳගත්ත කැමත නැති බොහෝම දුගී පිරිස. එහාට යනවා මෙහාට යනවා හැමතිස්සෙම මොහොත දකින්න. ඒ හැම අවස්ථාවලදීම මේ තැනත්තාට හිතෙනවලු අනේ මොවුන්ට කඳ දෙන්න දෙයක් මට ලැබෙනවා නම් මට තියෙනවා නම් කියලා එහෙම හිතෙනවා. භාවනාත් කරනවා. කොහොම කරමින් සිටින එක අවස්ථාවකදී මේ අදහස පහළ වෙච්ච හැටි එනවා. ඔහු කෑම කන තලිය බත් වලින් පිරුණා. ඉතින් ලොකු සතුටකටපත් වෙලා අර මිනිසුන්ට අඬ ගහලා බෙදුවා. මේ ඒ ලබා ගන්න මිනිසුන් තව තව ආයත කියලා ඒ අයත් වැල නොකැඩී එන්නට පටන් ගත්තා. මේ පාන්දර පටන් ගත්ත දේ රෑ 9 විතර වෙනකම්ම මේ වැඩේලු හම්බුරු මේ තැනත්ත කරන්නේ යෝගයා කරන්නේ. ඉතින් නියෝ එයාට මහා කරදරයක් වුණා. සමහර වෙනවලු මේ බත් ලබා ගන්න නෙමෙයි. මේ අපූර්ව පුද්ගලයා බලාගෙන ඔහුගේ දර්ශනයට කොහොම පිරිස අඩු වෙන වෙලාවක් බලාගෙන ඉඳලා පස්සාදුරින් පැනලා ආවලු අර කලියක් අරගෙන මේ රමණ ළඟට. ඇවිල්ලා කිව්වලු Tamante උණු කරදරි හැදේ. කියලා කියනවා යම් භාවනාවක් කරමින් සිටියේදී නම් මේ தත්ත්වය ඇති උනේ ඒ භාවනාව දැන් කරන්න. ඒ භාවනාව කරලා ඊළඟට කිව්වා මේ කල්ලි බතව සම්මන්නට කියලා හිතලා ඒක හරවන්න ඊළඟට එදෙලු ඉවර වුණේ. ඉතින් එහෙම කියලා හාමුදුරුවෝ කියලා කියනවා. එහෙම අත්දැකීම් ඇති වෙනවා භවනා කරන අයට. යම් යම් බල ඇති වෙනවා. ඒවා කරදරයේ පිණිස පවතිනවා. ඒ නිසා ඒවාට මේ වැඩි ඒවාට ඇල්මක් ඇති කර ගැනීම හොඳ නැහැ. ඉතින් හැබැයි මේ ඔක්කොම වුණත් තිබෙන්නේ සමත. සමත භාවය. මේ සමත භාවනා ඉන්දියාවේ දැන් තියෙනවා බොහෝම දියුණු ලෙස. ඒ ඔය කෙනෙක් කෙනා කරන්නේ සමතේ මිසක විදර්ශනාව නෙවෙයි. විදර්ශනාව තිරෙන්නේ මේ බුද්ධ ශාස්ත්‍රය. කවුරු හරි මේ විදර්ශනා කරනවා නම් ඒ කරන්නේ මේ ශාසනයෙහි ඉගෙනගෙන ඒ භාවනාව ඉගෙනගෙන දැනගෙනයි ඒ අන එහෙම අය කලින් මේ බුද්ධ පුත්‍රජානන් වහන්සේ ලෝ පහළ වන්නට කලින් උන්වහන්සේ ලෝ පහළ වුණාට පස්සේ ඒ ඒ ක්‍රම තිබුණා. ඒ නිසා ඒවා එහෙම පිටින්ම නැtei කියන්නට බෑ. නමුත් ඔවුන්ට නැති එකක් තමයි මේ නිවන. ඔවුන් නිවනයි කියලා ගන්නෙත් නිවනම නෙවෙයි සසරම. සසරේ එක අවස්ථාවක් නිවන කියලා ඔවුන් දකින්නේ. ඔවුන්ට ඒ නිවන නැහැ. ඒ නිවන වන්නට නම් මේ සංසාර උත්පත්තිය ලබා දෙවන එවන යම් හේතු තිබෙනවා නම් ඒවා නැති කරන්නට ඕනේ. ඒ නැති කිරීමේ එකම මාර්ගය දැක්වෙන්නේ මේ බුද්ධ ශාසනයේ. ඒ තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒ නිසා මග්ගාන නත්තංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං විපදානං චක්කුමා ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඒ ඒතේව ඒසෝව තුම්මේ පටිපජ්ජත මාරත්තේතං ප්‍රමෝහණ එහෙම එනවා කතා හදිහට කියුණාම මම දන්නේ මේ මග්ගා නත්ථංගිකෝ සෙට්ඨෝ මාර්ගයන් අතර අංග අතයුක්කින් යුක්ත වූ මාර්ගයයි ශ්‍රේෂ්ඨ එමකට ඊට වඩා මාර්ගයක් තව නැහැ මේ මාර්ගයේ කුමක්ද අංග අතකින් යුක්ත වූ මාර්ගය කියන්නේ නිර්වාණ මාර්ගය ඒ නිර්වාණ මාර්ගය වෙන කොහෙවත් වෙන සාසනයක් දැන් ඒ ශාසනවල තිබෙන ඒවා බෙදනවා නම් බෙදන්නට තිබෙන්නේ සීලයයි සමාධියයි කියන මේ දෙක. ඔවුන්ට ප්‍රඥාවක් තිබෙනවා. ඒ කම්මස්සකක ඥානීය පිළිබඳ වූ ප්‍රඥාවක්. එහෙනම් නැත්තම් ධ්‍යාන ප්‍රඥාවක් තිබෙනවා. ධ්‍යාන සිත ප්‍රඥාවෙන් යුක්තයිනේ. ධ්‍යාන සිත ඥාන සම්ප්‍රයුක්ත සිත. ඥාන විප්‍රයුක්ත ධ්‍යාන සිතේ කියලා කොටසක් නැහැ. රූපාවචර අරූපාවචර ධ්‍යාන. ඒ පමණින් ඥානය තියෙනවා වුණා. නමුත් මේ ස්කන්ධයන් පිළිබඳ නාම රූප ධර්ම පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විදර්ශනාව පිළිබඳ වූ ඥානය ඕනට නැහැ. එහෙම එහෙම ඥානයක් උපදවා ගන්නට නම් ඔවුන් මේ ශාස්ත්‍රයේ ඉගෙනගෙන ඒ ප්‍රතිපදාව පිළිගෙන ඒ අනුව පිළිපදින්නට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසක. ඒ අය සමූහය අතර අතර යම් බැබලීමක් ලබන්න බැබලෙන්න සෝභා සම්පන්න වන්නට. ඒ අය මේ කියන කරුණ වලින් යුක්ත අය විය යුතුයි. වියත් යත්තා කියන්නේ යත්තෝති පඤ්ඤා වෙය්‍යත් කියන සමන්නාගත පඤ්ඤා වෙය්‍යත් කියන කියන්නේ බොහෝම හොඳ නුවණකින් යුක්ත විය යුතුයි කියන නුවණ. ඉතින් මේ නුවණ පඤ්ඤා වෙය්‍යත් කියන එකෙන් ගෙන්වෙන නුවණ මුල සිට ඒ නුවණේ අග දක්වාම දක්වන්නට පුළුවන් මුල සිටේ කියේ අපි කම්මස්සගත ඥාණයෙන් පටන් ගන්න. ඥාණය කියන විට සාසනික වශයෙන් ගන්න ඥාණය වන්නේ කම්මස්සගත ඥානය. ඒ කියන්නේ කර්මයක්, කර්ම විපාකයක් කියන මෙය පිළිගන්නා නුවණ. ඒ වගේම ඒ සතුන් මරීම ආදී මේවා කුසල කර්මයෝය. ඒවායින් වැළකීම ආදී කුසල කර්මයෝය. සංගීම ආදී පුණ්‍ය ක්‍රියාවෝය. ඔය ආදී වශයෙන් ඒ කර්මයන් පිළිබඳව ඊළඟට ඒ කර්මයෙන් ලබා දෙවන විපාක. යහපත් කර්මයෙන් ඉෂ්ට විපාකයකුත්, අකුසල කර්මයෙන් අනිෂ්ට විපාකයකුත් ලබා දෙනවා. මේ බව පිළිගන්නා නුවණ. එහෙම බලන්න ඒ දකින්න නුවණ. ඒකටයි කම්මස්සගත ඥානය කියන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ නුවණ නැති කිසිවකු කවදාවත් කවදාවත් මාර්ගඵලාභිගමයක් කිරීම හෝ මේ පසේ බුදු වීම, ලෞතර බුදු වීම, ශ්‍රාවක බෝධියට පැමිණීම කියන මේවා මේ කිසිවකට පැමිණෙන්නේ නැහැ. සම්මස්සගත සම්මා දිට්ඨිය ඒ සියල්ලම ලැබීමට මූලිකව ඇතිවන්නට ඕන. ඒ එහෙම නැති අය සිටියා. ඒවා පිළිගන්නේ නැති අය නමුත් ඒ පිළිගැනීමට එන්නට ඕනේ. නැතුව බෑ අර ලබන්නේ. ඒ පිළිගන්නා තත්වයට එන්නට ඕන. ඔව්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවාම සමහර කවුරුන් ධර්මයෙන් සිටි වුන් බොහොම තදින් අල්ලාගෙන සිටි දෘෂ්ටීන් අත්හැරි දෘෂ්ටීන් අත්හැරින්. ඒ කම්මස්සගත ඥානයි. ඉතින් මේ කම්මස්සගත ඥානය බොහෝ ආගම් ගන්නවා. බොහෝ ආගම්. සමහර දැන් නිගන්ඨ නාථ පුත්‍රයන් කියනවා කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. ඒ අපි කාය කර්ම, වාග් කර්ම, මනස් කර්ම කියනවා වගේ එතන කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. නමුත් ඔහුගේ පිළිගැනීමේ හැටියට වඩාම බරපතල එක කාය දණ්ඩ. කාය කර්මය යොහු බරපතලයි කියන්නේ. ඒ ඒ ඒ පිළිගැන්ම බුදුරජාණන් වහන්සේ ව්‍යක්ත කරලා දැම්මා. ඔවුන්ගෙන්ම කරුණ අහලා අහලා මනෝදණ්ඩේ කියන නැත්නම් මනක් කර්මය බලවත් බව මහන්සේ ස්පුට කළා. ස්ථිර කළා. වුණ පිළිගත්තයි. අන්න ඒ විදිහට කර්මය පිළිබඳව උගන්වනවා. දැන් ඒ නිසා ඔවුන් සම ඔවුන් ඉන්නවා මේ නහය වසාදින සිටින ඒ කුම මක්නිසාද මේ සතුන් උදාස් ශුද්‍ර ප්‍රාණීන් ගිහිල්ලා මේ නැහැ කුහරයට ඇතුළු වෙලා උන් මැරෙනවා ඒ නිසා මේ එතනින් ප්‍රාණඝාතය වෙනවා. ඒ දියට වුන් නැහැ වසාගෙන. ඒ වුන්ගේ හිතේ ඒ වුන් සලකන විදියට සමාජයේ ඒ පිළිබඳව චේතනාවක් තිබුණත් නැති වුණා. මේ සතුන් ගිහිල්ලා මැරෙනවා නම් තමයි වරදට අහු වෙනවා. අනේ විදිහේ වැරදි කර්මයේ පිළිබඳ වැරදි ඉගැන්වීම් තිබුණා. එහෙම තිබුණත් උන් කර්මයක් පිළිගත්තානේ. කර්මයක් පිළිගත්තා. සමහරු එහෙම කර්මයේ පිළිගන්නේ. එතකොට මේ නොපිළිගන්න අයට තිබෙන්නේ බුදු මිත්‍යා දෘෂ්ටියනේ. කර්මය පිළිගන්න අයට තියෙනවා කම්මස්සගත ඥානය නැත්නම් සම්මා දිට්ඨිය. නොපිළිගන්න අයට තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. කර්මය ප්‍රතික්ෂේප කරන බව. මිත්‍යා දෘෂ්ටිය. ඒ කර්මය පිළිගැනීම නැත්තම් ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගෙන් වරක් ඇසුවානේ කෙනෙක්. සුජනසුවා ස්වාමීනි මේ ආජීවකයන් ආජීවකයන් අතර මේ මාර්ගඵලාධිගමනය කළ අය එහෙම සිටියාද කියලා. කියන්නේ ආජීවකයන්ව සිටීම. උන්වහන්සේ කවුරුවත් එහෙම ලබලා නැති. ඔවුන්ගෙන් සමහරෙක්වත් ඔවුන්ගෙන් කී දෙනෙක්වත් දෙව්ලොව ගියාද කියලා. දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප 31ක් මට මතක 31යි කියලා. ඒ ගණන ඊට වැඩි 20ක අඩු වෙන්නේ නැහැ. කල්ප 31ක් අතර කාලය තුලදී එක්කෙනෙක් දෙව්ලෝ උපන්නයි. ඔහුද කර්මවාදී, කිරියවාදී කෙනෙක්. එයින් කිව්වේ කුමක්? සුගතිගාමී වුණේ නැtei කියලා අනිත් අය. ආජීවිතය. මොකද මිත්‍යා දෘෂ්ටිය ඒ තරම් භයානකයි. මිත්‍යා දෘෂ්ටි භික්කවේ පරමානි වජ්ජාති. දැන් මේ මිත්‍යා දෘෂ්ටියට නොවැටෙන්න උවමනා කරන්නේ කුමක්ද? සම්‍යක් දෘෂ්ටිය කියන්නේ මොකද? නුවණ තිබෙනවා. අනේ නුවණ තමා මෙතන වියත්ත කියන එකෙන් දක්වනවා. එහෙම නැත්නම් උගත්කම නෙමෙයි. යත්තා කියන්නේ පඤ්ඤා වියත්තියේන සමන්නාගත. නුවණ අගය කරගන්න. ඉතින් මේ නුවණ මා කියේ සම්මස්සකතා සම්මා දිට්ඨියේ පටන් චතුසත්‍ය සම්මා දිට්ඨිය දක්වා යන නුවණ. මේ චතුසත්‍ය සම්මා දිට්ඨියේ ලබන්නෝ කෙනෙක් ශ්‍රාවක බෝධිය ලබන කෙනෙක්ට තව කෙනෙක් පච්චේක බෝධිය ලබන කෙනෙක් තවත් කෙනෙක් සම්මා සම්බෝධිය ලබන්නේ ඒ විදිහට ඒ නුවණේ වර්ධනය දැක්කේ. අන්න එහෙම නුවණින් හෙවි කෙනෙක් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. එහෙමනම් ඒ තැනත්තා ඒ සංඝ සෝභන ගුණයකින් යුක්ත කෙනෙක්. ප්‍රඥාවෙන් යුක්ත. අනිත් එක විනීතා කියන. අපි ගන්න නම් තියෙන සමහර විනීතා. විනීතා කියන්නේ සමහර විටක සියම් එකතු කරන මුලින්නේ මේ නැත්තම් ඒ ඒ විනීත කියන්නේ හික්මුණු නැත්නම් විනයන් උපේතා සුවිනීතා කියලා කියනවා විනයන් උපේතා සුවිනීතා ඒ කියේ විනය කියන්නේ හික්මීවන හික්මීමෙන් වඩා හික්මුණු කෙනෙක් වීමයි ඉතින් හික්මීමට තියෙන්නේ කුමක්ද? සීලයද? සීල එක විදිහකින් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රය මුල සිට අග දක්වාම එන්නේ හික්මීම. විනයක් පිළිදෙන. විනයක්. සීලයෙන් හික්මනවා. සමාධියෙන් හික්මනවා. ප්‍රඥාවෙන් මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ ඒකද දැන් සීලයෙන් හික්මීම සබ්බ පාපස්ස අකරණම් කියන එකෙන්. සමාධියෙන් හික්මීම කුසලස්ස උපසම්පදා කියන එකෙන්. සචිත්ත පරියෝදපණම් කියන එක ප්‍රඥාවෙන් හික්මීම දැක්කන්නේ. ඒ ප්‍රඥාවෙන් හික්මීම සෝවා සකදාගාමි අනාගාමි අරහත් සතර මාර්ග සතර ඵලයන් ලැබීමෙන් සිදුවන්නේ. අනේ ඒ විදිහට මුළු බුද්ධ ආගමම හික්මීමක්. එවිට එහෙමනම් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ දේශනා කොට වදාළ ඒ ප්‍රතිපත්ති මාර්ගෙහි යමෙක් යෙදෙමින් තමන් කය වචන සිත කියන තුන් දොරම ආරක්ෂා කරගෙන හික්මීමක් ඇති කරගත්තේ නම් අන්න ඒ තැනත්තා තමයි විනීතා. කොට ඒ භික්ෂුව විනීත කෙනෙක් වෙන්නට ඕන. ඒ භික්ෂුණිය විනීත කෙනෙක් වෙන්නට ඕන. උපාසකයා විනීත කෙනෙක් වන්නට ඕන. උපාසිකාව විනීත කෙනෙක්. විනීත පැහැදිලියක් වන්නට ඕන. විනීත. ඊළඟට එන්නේ විසරදා. විසර. දැන් භික්ෂුව ගැන කියනවා නම් දික්ඛු භික්ඛවේ වියත්තෝ විනීතෝ විශාරදෝ බහුසුතෝ ධම්මධරෝ ධම්මාං ධම්ම පටිපන්නෝ සංඝං සෝභේති වික්කුණී පිළිබඳ වෙනකොට ඒ වචන ටිකක් වෙනස් වෙනවා වික්කුණී කියන වචනය ස්ත්‍රීලිංගික වචනයක් ඊට සරිලන පරිදි අර අනිත් වචන ඒ ආකාර ගන්නට ඕනේ ඒ නිසායි භික්ඛුණී භික්ඛවේ වියත්තා විනීතා විසරදා පහුස්සතා ධම්මතරා ධම්මාන් ධම්මපත්ත උපාසකෝ භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ පහුස්සතෝ ධම්මධරෝ ධම්මාන් ධම්මපත්තං උපාසිකා භික්ඛවේ වියත්තා විනීතා විසරදා පහුස්සතා ධම්මතරා ධම්මාන් ධම්මපත්ත සංඝං සෝ දැන් <clears throat> විසරද කියන්නේ වේසාරජ්ජේන වේසාරජ්ජේන සෝමනස්ස සහගතේන ඥාන ඥානේන සමන්නාති ඒ විසරද බව කියන එකට ඒ ගැප් දෙලා තියෙන අදහස තමයි බිය රහිත බවට දැන් ඕනෑම තැනකට විසරදව එළඹෙනවයි කියන්නේ ඒ ස්ථානයේ සිටින පිරිස අතුරෙන් කිසිවකුගෙන් Taman දිය දක්න්නේ නැහැ. Taman බයටපත් වන්නේ නැහැ. දැන් සමහරෙක් සිටිනට පුළුවන් යම් කිසි පිරිසක් අතරට යන විට සමාජයේ යම් දෝෂයක් ඒ පිරිසේ සිටින යමෙකු දන්නවනම් ඒ පිරිස වෙතට යන විට Taman ටිකක් දැකිලීමකින් යුතුවයි යන්නේ. මේ පිනතුන් අසල තිබෙනවනේ සීලවන්තයාගේ සිල්වත් බව හේතු කොටගෙන ඇතිවන ಗುಣ දැක්වීම වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන විසරද ගුණය. ධාත්මන පිරිසකට ගෘහපති පිරිසකට ශ්‍රමණ පිරිසකට මේ කවර පිරිසක් වෙතට හෝ Taman යන විට Taman ගෙන් Taman තේ වුණගෙන් මොනම විදිහේවත් බියකටපත් නොවන ආකාරයෙන් යන්නට පුළුවන් තමන් නිර්දෝෂී පුද්ගලයෙක්. එහෙම නැත්නම් තමන් සීලයෙන් තමන්ට තමන්ම උපවාද කියනවා නම් ඒ කියන්නේ තමන්ම සමාධි සීලය පිළිබඳව දොස් දකින්නේ නම් මේ පිරිස අතර කවුරුන් හෝ තමන්ගේ ඒ සීල විපත්තීන් පිළිබඳව දන්නේ නම් තමාට ඒ පිරිස අතරට යන්න ටිකක් දිය හිතෙනවා. Tamanට විසරදව ඒ දිය රහිතව කතා කරන්න පුළා බැරි වෙනවා. නිකන් මේ කකුලුවාගත් මුහුණින් යුතුව යන්නට වෙනවා කියන්නේ මංකු බුහුතෝ කියන්නේ. එහෙම නැතිව විසරදව එළඹෙන්න. දැන් බුදුරජාණන් වහන්සේට තිබුණේ ඥාන සතරක් දක්වනවනේ චතුර් වෛසාරද්‍ය ඥාන. උන්වහන්සේ දක්වන්නේ හේමප්පත්තෝ අභයප්පත්තෝ Taman බියට පත්වන්නේ නැතිව ඕනෑ පිරිසක් වෙතට යන එළඹෙනවා. එළඹී ඒ පිරිසෙන් කාටවත් Tamanට කාගෙන්වත් බියක් දකින්නේ නැහැ. මොකද Taman වහන්සේගේ මොනම දෙයක්වත් වරදක් පෙන්වන්නට බෑ. මේ විසරදයකට හේතුව වහන්සේ පිළිබඳව කීනාත්‍රවේමයි Taman වහන්සේ ප්‍රතිඥා කරන විට ඔබ වහන්සේ කීනාත්‍රවේයයි කියතත් ඔබ වහන්සේට මේ ආශ්‍රව ධර්මයේ ඉතිරි කියලා කියන්නට පුළුවන්. සමතෙක් දෙවියන් අතර දෙවියන් මිනිසුන් අතර කවරෙකු හෝ නැහැ. අන්න ඒ විදිහට මේ විසරද බව විසරදෝ කියන්නේ ඉතින් ඒ විසරද බව සීලයෙන් බොහෝ විටේ විසරද බව සීලේ පමණක් නෙවෙයි තමන්ගේ දැනුගත් කන්න අපි ගණමු කෙනෙක් එහෙම තැනකට වෙලා තමන් යම් කිසිවක් පිළිබඳව ප්‍රකාශ කරන විට ඒ ගැන Tamanට සැකයක් තිබේම. හරි හැටියට ඒ කියන්නට බැහැ. එතකොටත් එනවන බියක් නේ. ඒ නිසා Tamanගේ දැන උගත්කම මේ විසරද බවට හේතු වෙනවා. ප්‍රධාන හේතුව තමයි Taman සීල සම්පන්න බව. සීල සීලය බොහොම ඊට හේතු වෙන කාරණා. සිල්වතා බිය නැති කෙනෙක්. සිල්වතා බිය නැත්තේ මේ ලෝකෙහි වාසය කරන්නට පමණක් නෙවෙයි. ඒතනත පරලෝ යන්නටත් බිය නැහැ. තමන් දන්නවා අතීත කර්ම යම් කිසිවක් ඉදිරිපත් වෙලා දුගතිගාමි වෙතොත් මිස එහෙම නැත්නම් වර්තමානයේ තමන් සිදු කරන ලද දේ නිසා තමන්ට නිර්යාදි සතර අපායට යන්නට වෙයි කියන එහෙම බියකුත් ඒ තැනට නැහැ. ඒ විසරදෝ වේසරජ්ජේන සෝමනස්ස සහගතීන ඥානේන සමන්නාත. එතකොට ඒ විසරද ගුණය නැත්නම් ඒ විසරද බව ඇතිවන්නේ මොන සිතේද කියන එක මේ දෙන්න. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතේ සිතයි ඒ අවස්ථාවේදී ඇතිවන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතක්. කියන්නේ Tamange දැනුගත්කම් ගැන හෝ සිල්වත්කම් ගැන හෝ නිර්දෝෂීකම් ගැන සලකන විට Tamanට ඇතිවෙන සෝමනස්තමයික ඥානය. ඒ විසරති. අනිත් කාරණය ධම්මධරෝ. ධර්මය දැන් අපි අසනවා. අසන එක නෙවෙයි ධර කියන්නේ. ධරය කියන්නේ ධර්මයේ දැරීම. දැරීම. සුත ධම්මානං ආධාර ආධාර භූත ඒ කියන්නේ අසන ලද ධර්මය දරාගෙන දරන්නේ කොහෙද සිතෙහි දරාදී එනිසානේ සුතාන් දැන් මේ බහුසුත කියන එක ඒ කියන්නේ බහුසුත කියුවේ නෑනේ විසරදෝ පුසාර බහුසුත් ඊළඟට එන්නේ බහුසුත් බහුසුතෝ කියන්නේ බොහෝ අසු තනත්තා කියන එක න බහුසුත කියන්නේ බහුසුත එතකොට බහුසුතෝ කියන්නේ බොහෝ අසු තනත්තා කියන මොනවාද බහු අසු බහුසුත්තේ වෙන්නට පුළුවන් මේ කේවල් පිළිබඳව අසුපු කෙනෙක් දැන් බහුසුතය කියන්නේ උගත් තනත්තාට ඉස්තර ඒ උගත් කියන එකටම මේ බහුසුත වචනේ යොදලා තිබෙන්නේ. ඒ ඉගෙනීම කළ යුතුව තිබුණේ ගුරුවරයෙකුගේ ඇසුරෙන් ගුරුවරයා කියන දේ ඉගෙන ගන්න. පොතපත ඒ තරම් ප්‍රකට වෙලා පළ වෙලා තිබුණේ නැති එකකි. හැම දෙයක්ම වේදේ පවා දැරුවේ සිටින්. ඒක කටපාඩමින් ගෙනාවා. ඉතින් ඒ කට අපේ බුදුදහමත් එහෙමනේ කටපාඩමින් ගෙනාවේ මේ ලංකාවේදී මේ බුද්ධ ධර්මය පුස්තකාරූඪ කරන තුරු කටපාඩමින් ගෙනා. ඉතින් මේ කටපාඩම හොඳට තිබෙන කෙනෙක් වෙන්නට ඕන මේ බහුසුත්‍යා කියන්නේ. නැත්තම් කොහොමද ඒක මතක් කරගන්නේ? අසුදේ සිතෙහි ධර්මයි කියන්නේ ඕනෑ වෙලාවක ගන්නට පුළුවන් එකක් වෙන්නට එපා. එහෙම නැත්නම් බහුසුත්‍යේ කියන්නට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ බහුසුතානං බහුසෘත භික්ෂුන් අතර ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් බහුසුතානං යදිදන් ආනන්දෝ කියලා වදාළන්නේ බහුසෘත භික්ෂුන් වහන්සේ අතර ආනන්ද හාමුදුරුව තමයි අග්‍ර එමක දුමහන්සේ වහන්සේ පිළිබඳව තිබෙන මේ හැකියාව දක්වනවා උන්වහන්සේට උද්දේශය දෙන්නට පුළුවන් උද්දේශය කියන්නේ පාඩම් කරගත යුතු දෙයක් කියා දෙන්න. ඒ දිය හැකි බුදුරජාණන් වහන්සේට පමණයි කියලා කියන්නේ. එයින් අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේට පුළුවන් ඒක ශ්‍රුතියෙන් ඒක ශ්‍රුතියෙන් පාද හතර බැගින් ඇති ගාථා 15000ක් එකවර හිතට ගන්න. එකවර කියන්නේ කියාගෙන යනකොට ඒක හිතට ගන්න. ගාථා 15000. ඒක ශ්‍රුතියෙන් ගන්නට පුළුවන් කෙනෙක්. ඒ පද තියෙන 60000. පද කියන්නේ පාද තියෙනනේ. දැන් කවිය වල ගාථා වල තියෙන මේ එහෙම පාද 60000. ඇති ගාථා 15000. තරම්. බහුසුත් ඉතින් එහෙම ඒක ශෘතියෙන් යමක් ගන්නට පුළුවන් අය වර්තමානයේ ඉුවත් ඉන්නට පුළුවන්. ඒ නැති කියන්නට බෑ. හැබැයි ඒ තරම් නෙවෙයි. සමහර කෙනෙකුට පුළුවන් සමහරු මා අහලා තිබෙනවා සමහරු පොත අරගෙන ඒ ඉන්දියානු ජාතිකයන් පිළිබඳව මම අහලා තියෙනවා. පොත අරගෙන පොතේ පිටු මෙහෙම පෙරලනවා. ඊළඟට ඒ පොතේ තියෙන ඕන දෙයක් ගැන කියන්න පුළුවන්. මම දන්නේ ડોક્ટર ලර්නර් සමහරුන්ට තියෙනවලු ෆොටෝග්‍රැෆික් මයින්ඩ්ස් කියලා. ඒ ඒවා පුදුමයට අපිට සාමාන්‍යයෙන් පුදුමයට කරුණක් තමයි. නමුත් ලෝකයේ නැති ඒවා නෙවෙයි. නැති ඒවා නෙවෙයි. ඒ ආනන්ද හාමුදුරන් පිළිබඳව එහෙම දක්වනවා. ඉතින් බහුසුත කියන එක අපට අදාළ වෙන පරිදි ගන්නවා. ධර්මයේ වෙනකම්. ඉද භික්කවේ ආර්ය ශ්‍රාවකෝ බහුසුතෝ යාසා යාචා වා යාසා වාචා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ ප්‍රයෝසාම කල්යාණ සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදන්ති තථා රූපාස්ස ධම්මා සුතා භතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා විත්‍යා සුප්පටි විද්ධා එහෙමයි බෞස්ෘතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා. යාසා වාචා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං අව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචර්යං අභිවදං ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඒ ධර්මය සුත අසන ලද්දේ දතා සිත්ති ධාරණය කරන ලද්දේ. වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරන ලද්දේ. සත්‍යයනා කිරීම වශයෙන් වචසා පරි. මනසානුපෙක්කිතා සිතෙන් ඒ වචනවල ඒ ධර්මෙහි එන ඇතුළත් වචන තිබෙන ඒ වචනවල ඒ ධර්මෙහි අර්ථ නැවත නැවත සැලකූ කෙනෙක් වෙයි. මනසින් දැන් අපි මොන හරි ඉගෙන ගත්තම දැනගත්තම බණක් ඇසුවක් බණ කියවුවම ඒ කියවපු මාත්‍රයෙන්ම රඳෙන් නවතින්නේ නැහැ. ඒ කියන්නේ සලකල බලනවනේ මොනවද මේ කියන්නේ? මොකක්ද අදහස? මනසාන්තකිත. ditthiya suppati viddha. ඒ ඒ ditthiya suppati viddha කියන එක සාමාන්‍ය නුවණ ගැන ගන්නට පුළුවන් නුවණින් මේ කාරණය දැන ගැනීම නෙවෙයි මෙතන. ditthiya suppati viddha ප්‍රතිවේධය කියන්නේ. එතකොට විද්‍යා කියේතන සම්‍යක් දෘෂ්ටි. සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රතිවේධ කර. දැන් මේ බහුශ්‍රිතයෝ කියන්නේ අය සමහරු බහුශ්‍රිත වන්නේ මේ අභිගමයේ කොට. දැන් අධිගමලාභීන් ඉන්නේ. ඒ අය. දැන් එහෙමනේ බුදුරජාණන් වහන්සේ ඒ ගිහියා පිළිබඳව කියන තැන්වලදී පුතුජනෝ කියන වචනේ පාවිච්චි කරන තැන්වලදී දේශනා කරලා තිබෙන්නේ අසුතවා පුතුජනෝ. අසෘතවත් පුතුජනෝ. ආර්ය ශ්‍රාවකයා ගැන කියන තැනදී බහුසුතු ආර්ය නැත්නම් සුතවා ආර්ය ශ්‍රාවක. සුතවා ආර්ය ශ්‍රාවක. සෘතවත් ආර්ය ශ්‍රාවක කෙනෙක්. ඒ නිසාම තමයි අර පටිසම්භිදා මග්ගත් කතාවේ ප්‍රතිසම්භිදාවන් පිළිබඳව සාකච්ඡා කරන තැන නිරුක්ති පටිසම්භිදාව පිළිබඳව කියන තැනෙහි එනවා බහුම්පි උග්ගහිත්වා පුතුජනස්ස පටිසම්භිදා පත්ති නාම නත්ති අරිය ශාවකෝ නෝ පටිසම්භිදා පත්තෝ නාම නත්ති බහුම්ති උග්ගහිත්වා බොහෝ සේ උගත් නම බොහෝම ඉගෙන ගත්තා බහුම්ති උග්ගහිත්වා පුතුජනස් ප්‍රත්‍යඥයාට පටිසම්භිදාපත් ප්‍රතිසම්භිදා પ્રાપ્ત බවක් නම් නැත්තේ පටිසම්භිදා පත්ති නාම නැත් ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකත්වෙම නෝ පටිසම්භිදා පත්තෝ නාම නැත්තේ හෙතම ප්‍රතිසම්පදා ප්‍රාප්තේක් නොවේය කියන එකක් නැත. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයාට ඒ ප්‍රතිසම්පදා පිළිනවා. ඒ ප්‍රතිසම්පදාවේ කියන එකෙන් අදහස් කරන්නේ එතන. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේවා පිළිබඳව නුවණ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන අත්ථේ ඥානං අත්ථපට සම්පිතා ධම්මේ ඥානං ධම්මපට සම්පිතා නිරුත්තියේ ඥානං නිරුත්තිපට සම්පිතා අත්ථ ධම්ම නිරුත්තාභිලාපේ ඥානං පටිභාන පටිසම්පිතා කියලා අර්ථය ධර්මය නිරුක්තිය ප්‍රතිභාන ඉතින් ඒ නුවණමයි ගන්න නුවණ දැන් ආර්ය ශ්‍රාවකයා ප්‍රතිසම්පදා પ્રાપ્ત ආර්ය ශ්‍රාවකයෝය ප්‍රතිසම්පදාවක් පිළිබඳව නොදැක් වෙන ආර්ය ශ්‍රාවකයෝය කියලා එහෙම දෙහෙදයක් එනවා. එහෙම වුණා ආර්ය ශ්‍රාවකයෙක් වුණොත් ඒ ආර්ය ශ්‍රාවකයාට මේ අර්ථ ධර්ම කියන මේ දෙක පිළිබඳ ප්‍රත්‍යඥයෙකුට තියෙන අවබෝධයට වඩා දැනුමට වඩා ප්‍රත්‍යඥයාට අවබෝධයක් නැහැ. දැනුමට වඩා කොයිතරම් විශිෂ්ට දැනුමක් අවබෝධයක් තිබෙන්නට ඕනද ආර්ය ශ්‍රාවකයා. එමකද දැක්ක කෙනෙක් ප්‍රත්‍යඥයන් කොයිතරම් දුරට දැක්කත් බැලුවත් ඔක්කොම කළා. ඔහු දැක තිබෙන්නේ Tamante ඇතිවෙන කාමාවචර නුවණකි. ඒ ධර්මයන් දැකලා තියෙනවා. කාමාවචරේ නුවණ කොහොමද අපතම? ඒ සියලුම ඥානයන් ඒ ලෝකෝත්තර ඥානයට පැමිණෙන තුරු මේ විදර්ශනා පිළිබඳව කතා කරන විට එන්නේ ඒ කාමාවචර සිත්වල උපදලා කාමාවචර කුසල් සිත්වල උපදලා ප්‍රඥා චෛතසිකය. නම් ආර්ය ශ්‍රාවකයා ලෝකෝත්තර ඥානයෙන් පිටුවේ. ඒ ලෝකෝත්තර ඥානය තමයි අවබෝධ ඥානය. අවබෝධය අපට ඇතිවන එක අවබෝධය නෙවෙයි. ඒ කාරණානුකූලව ඇතිවන නුවණක් තමයි. නමුත් ඒක ලෝකෝත්තර අවස්ථාවේදී ලබන ඒ අවබෝධයට සමාන කරන්නට බෑ. දක්වන්නට. ඒ නිසා ආර්ය ශ්‍රාවක මේ අර්ථ ධර්ම කියන මේ දෙක පිළිබඳව දන්නා කෙනෙක් අවබෝධයක් ඇති කෙනෙක් අර්ථ කීවේ හේතුන් හේතුන් නිසා හටගන්නා ඵලය අපි චතුරාර්ය සත්‍යය ගැන කතා කරනවා චතුරාර්ය සත්‍යෙහි අර්ථ කියන ගොඩට වැටෙනවා දුක්ඛ සත්‍යය නිර්වාණ සත්‍ය ධර්ම කියන එකට වැටෙන්නේ සමුදය සත්‍යයක් මාර්ග සත්‍යයක්. හැබැයි මේ මාර්ග සත්‍යය තේරුම් ගන්නට ඕන මේ මාර්ග සත්‍යය නිසා නිවන ඇතිවන ධර්මයක් නෙවේ. මාර්ග සත්‍යය නිසා නිවන ඇති වෙනවා නම් ඒ මාර්ග සත්‍යය නැතිව නිවන ඇති වෙන්නට බෑ. ඒ කියන්නේ නිවනත් ඇති වෙන ධර්මයක්. නිවන එන්නේ ඇති වෙන ධර්මයක් නෙවෙයි. දුක නම් ඇති වෙන්නේ. ඒ නිසානේ නැතිවන්නේ. ඒ දුකයි කියන එක දැන් අපට ලැබී තිබෙන දුක මේ පංචස්කන්ධ දුක්ඛය. ඒක සදාකාලික දුකක් නෙවෙයිනේ. සදාකාලික නෙවෙයි. සදාකාලික නම් ඒකේ ඇතිවීම පැවැත්ම නැතිවීමයි කියලා කියන්න බෑනේ. දැන් මේ දුක තීනිමානි ධික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියන මේ සංකත ධර්මයන් පිළිබඳව පවත්නා ඇතිවීම නැතිවීම ඒ දෙක අතරේ වෙනස් වීම කියන මේ ලක්ෂණ තිබෙන්නේ කොහිද? ඒ ඇතිවෙන නැතිවෙන ධර්මයන්ගේ. ඒ තමයි දුක්ඛ සත්‍යයට ඇතුළත් ධර්ම. සමුදය සත්‍යයත් ඒයින් එකක් තමයි. නමුත් සමුදය මේ ගින දෙවන ධර්මයේ වශයෙන් වෙන් කරලා පෙන්නනවනේ. ඒ වෙන් කරලා ඒ දුක්ඛ ස්කන්ධ පංචකය. නැත්තම් දුක්ඛ සත්‍යය. ගෙන දෙන හේතුව තමා සමුදය සත්‍ය කියන බදාරා. ආර්ය සත්‍යයේදී එහෙමනේ තණ්හාව දක්වන්නේ. ඒකට දුක තමා අර්ථය. අර්ථය කියන්නේ ඵලය. සමුදය කියන්නේ ඒ ඵලය ගෙන දෙවන හේතුව. එතකොට මේ අර්ථය පිළිබඳව දන්නා තැනත්තා දුක පිළිබඳව දන්නා තැනත්තා දැන ගන්නා තැනත්තාට අත්පටි සම්බිදාව අත්පටි සම් ඒ නිසායි දුක්ඛේ ඥානං අත්ථපටිසම්භිතං. දුක පිළිබඳව දැන ගැනීම අර්ථපටිසම්භිතං. සමුදය ඥානං ධම්මපටිසම්භිතං. සමුදය පිළිබඳව දන්නා නුවණ ධම්මපටිසම්භිතයි. මේ හේතුව දැනගන්නා නුවණ. ඉතින් මේ දෙකම පාලි භාෂාවෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පාලි භාෂාව. ඒ පාලි භාෂාවෙන් වදාරන ලද මේ ධර්මය පිළිබඳ පාලිය නිරුක්තිය පිළිබඳව දන්නා නුවණයි නිරුක්ති පටිසම්භිදා. ඒ නිරුක්ති පටිසම්භිදාව පිළිදෙන කෙනෙකුන් පාලි වචනේ වරදවා කියන්නේ. සමහර විටක ව්‍යාකරණ කියලා කියන්නේ. ඒ ව්‍යාකරණ දෝෂයක් හිතින්නේ නැහැ. මේ නිරුක්ති පටිසම්භිදාව ඇති කෙනෙක්. අනේ ඒ නිසායි එතන එන්නේ බහුම්කි උග්ගහෙත්වා පුතුජනස්ව පටිසම්භිදා පත්තිනාමන හි බොහෝ උගත් නම් ප්‍රති ආත්මේ ප්‍රත්‍යඥයාට ප්‍රතිසම්භිදා પ્રાપ્ત බවක් නම් නැත්තේය ප්‍රත්‍යඥ ඉතින් <clears throat> ඒ ඒත් නුවණ දැන් පටිසම් දැන් අපි නුවණ ගැන කියන විට නුවණේ ප්‍රභේද කොයිතරම් ධර්ම වශයෙන් නම් එකයි. ධර්ම වශයෙන් මොකක්ද අපි අභිධර්මයේදී ඉගෙන ගන්න? පඤ්ඤා චෛතසික. පඤ්ඤා චෛතසික. ධර්ම වශයෙන් එකයි. යෙදෙන සිත් වශයෙන් ගත්තම එහි තියෙන වෙනස. කාමාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාව. රූපාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාව. අරූපාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාවක්. ලෝකෝත්තර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාවක්. මම කුසල් සිත් කියන්නේ විතරයි කතා කළේ. විපාක සිත් ක්‍රියාපද ගැන කතා කරන්නේ නැත්නම් ප්‍රඥාව. එක සමාන නෙවේ. එක සමාන නෙවේ. ඒවා ඒ තියෙන වෙනස්කම්. එක සමාන නම් කාමාවචර කුසල්සිතේ යෙදෙන ප්‍රඥාවත් රූපාවචර කුසල්සිතේ යෙදෙන ප්‍රඥාවත් දෙකම එකයි කියන්නට ඕන. එහෙම කියන්නට බෑ. එහෙනම් රූපාවචර සිත වෙනස් වන්නේ කාමාවචර සිතට වඩා. ඒ වෙනස සිතේ පමණක් නෙවෙයි ඉතිරෙන්නේ. ඒ සිත සමග උපදනා ධර්මයන්ගෙත් ඉතිරෙන. ධර්මයන්. අරමුණ වශයෙන් තියෙන වෙනස. කාමාවචර කුසල් සිතින් ගනු ලබන අරමුණම නෙවෙයි රූපාවචර කුසල් සිතේ අරමුණ. කාමාවචර කුසල් සිතෙන් ගත හැකි සියලුම අරමුණු රූපාවචර කුසල් සිතට ගන්නට බෑ. ඒ කාමාවචර කුසල් සිතින් දැනගන්න අනිත්‍ය ලක්ෂණ රූපාවචර කුසල් සිතේ යෙදෙන ප්‍රඥාවට වැටහෙන්නේ නැහැ. ඒක දකින්නේ නැහැ. අන්න එහෙම විශේෂයන් කියනවා. ප්‍රඥාව පිළිබඳ. දැන් ඒවා වුවද කෙනෙක් දැනගන්නවා නම් එයත් සංඥාවේ යක්තිය කියන්නට ඕන. ඉතින් එහෙම තිබෙන කෙනෙක්ට මේ අර ඥාන විසරදා ඒකාරජ්‍යේන සෝමනස්ස සහගතේන ඥානේන සමන්නාගතෝ ඒ නුවණක් උපදිනවනේ. දැන් දැන් ධර්මයේ පිළිබඳව වඩා වඩා සොම්නස උපදින්නේ කාටද කියලා සලකන ඒ ධර්මයේ පිළිබඳව වෙන් කරලා තේරුම් ගන්නට පුළුවන් කෙනෙකුට වඩා සොම්නස දැන් බණ අහනකොට බණ අහනකොට ඒ බණ ඇසීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත් බණ අසන පිරිසට ඇති වෙනවා කොහොමද ඒ ඇතිවන්නේ මේ කියන බණ වන වල දැක්වෙන යම් යම් කරුණු තමන්ට වැටහෙනවා නම් යම් තරමකින් ඒ තරමටයි තමන්ට ඒ සොම්නස ඇතිවන්නේ සොම්නස ඒ නිසා බණ ඇසීම රසවත් වන්නේ කාටද බණ දන්නා අයට බණ දන්නා අය නොදන්නා අයට සමහර විටක සමහර වේකෙනෙක් කියන්නේ අපිට ඔය අභිධර්මයේ තේරෙන්නේ නැහැ කියලා එහෙම කියන අය සිටිනවා. අපිට අභිධර්මයේ තේරෙන්නේ නැති. ඉතින් ඒක අභිධර්මයේ වර්ධන නෙවෙයි. ඒ අභිධර්මයේ වර්ධන නෙවෙයි Taman ඒ දැනගන්නට උත්සාහ නොකළේ ඒකේ වර්ධන. ඒ දැනගන්න. ඒ මොකද ඒ තමයි ධර්මය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹීරයි කියනවනේ. ගැඹීරයි. දැන් දුකයි කියන එක ගැඹුරු නැද්ද? ඒ සමහර විට අපිට හිතෙන්නට පුළුවන් අපේ හිත රදේ හැදෙනවා. බඩේ කැක්කුම් හැදෙනවා, කොන්දේරු දා හැදෙනවා. ඉතින් අපි දුක දන්නේ නැද්ද? අපි දන්නවනේ දුකයි කියන්නේ. නමුත් ඒ දුකයි කියන එක දැන ගැනීම බොහොම උසස් නුවණකින්ම ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. ඉතින් එහෙම උසස් නුවණකින් ප්‍රත්‍යක්ෂ කරන්න නම් මේක ගැඹුරු දෙයක් වෙන්න. නැත්තම් මතු පිට පේන දෙයක් නම් මොකටද ඒ තරම් නුවණක්? මතු පිට පේන දෙයක්. අනේ නිසායි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගම්භීරෝ බුද්දසෝ දුරනුබෝධෝ අතක්කා වචරෝ නිපුණෝ පඬිත වේදනීයෝ එහෙම දක්වන්නේ එයිනු කොයි තරම්ම ගැඹුරුද දුකයි කියන එක අපට කලින් නොපෙනුණත් ටිකක් මේ හාරලා බලන විට තේරෙනවා මේ නුවණින් සාරා බලන්නට එපා එතකොට විට අපට තේනවා මේ දුක පිළිබඳව එනි මේ දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය තව එන්නට එන්නට එන්නට එන්නට වැඩි වෙන වැඩි වෙන නුවණකින් දැනගන්නවා. එහෙමවත් පේනවද අපට නිවන? නෑ නෑ. නිවන තමයි ගැඹුරුම ධර්ම. අන්තිම ගැඹුරු ධර්මයේ තමයි නිවන. ඒ නිවන ලෞකික සුතකින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. අනුමානයෙන් දැනගත හැකි. ලෞකික ඥාන සංස්කෘත ඒ චිත්තලින් ඥානයේ අනුමානයෙන් දැනගත්තා. ඒ නිවන අරමුණු කිරීම වශයෙන් ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිටින් පසුව අරමුණු කරන්නට හැකිවන්නේද තමන් ලෝකෝත්තර නුවණකින් මේ දිවන ප්‍රත්‍යක්ෂ කළා. ඇතම් විටක නිවන පිළිබඳව තමන්ට තව කාට හරි කියන්නට බෑ. නිවනයි කියන්නේ මේ වර්තමානයේ අප පාවිච්චි කරන වචන වලින් දැක්විය හැකි ධර්මයක් නෙවේ. එහෙම දක්වන්නට බෑ. නොඑක් දේවල් කියත හැකි. ඒ කිව්වට අහමෙක් කියනවා ඒ නිවනම මේ ගැනද මේ දැන හිතාගන්නේ කියන එක කියන්නට අමාරුයි. එය තමන් තමන් විසින්ම එන්කානේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. දැන් ධර්මයේ පිළිබඳව එන ස්වාක්ඛාත ස්වාක්ඛාත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව. ධර්මයේ දේශනා කරන්නට ඕන. ඒ දේශනාව වහන්සේ මුල මැද අග කියන තුන් තැනම මනාකොට දේශනා කරලා තිබෙනවා. අපි කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් ගන්නවා නම් ඒ තුන. ඉතින් ධර්ම දේශනා කරන විට දේශකයාට පිළිටන්නට උගත් දීතා දේශකයා පිළිටා සිටිය යුතු ගුණාංග වගයක් දක්වනවානේ. ආදින්නේ සීලං දස්සෙය්‍ය මජ්ජේ මග්ගං විභාවේ පරියෝසානං විනිබ්බානං ඊසා කතික කතික සම්පිතී කියලා. ඒ කතිකයා පිළිටිය යුතු කරුණු තුනක් ගන්න. ආදින් සීලං ගස්සය. මුලදී සීලය ගැන කියන්නේ මජ්ජේ මග්ගං විභාවයේ මතු නැදදී මාර්ගය පිළිබඳ විභජනයක් කරන්න විස්තරයක් කරන්න පරියෝසානම් නිබ්බාන අවසානයේදී නිවන පිළිබඳව දක්වන්න මේ කතිකයා පිළිපිය යුතු ඒ කතාවේදී පිළිපිය යුතු ගුණාංග තුනක් දක්වන්න මේ මේ පිළිපා මේ කතාවට කරගෙන යන්නේ ඒක ඉතින් දැන් නුවණ තිබෙන කෙනෙකුට ඒ නුවණ දියුණු කරගත හැකි. නිකම්ම හිටියොත් මොකද වන්නේ? හරියට මේ ශරීරයට වඩා දිරන්නට පුළුවන් මේ தත්ත්වය. දැන් අපි දන්නවානේ මේ අතක් රයක් පාවිච්චි නොකර තිබුණා. නිකම්ම තිබුණා. ඒ අත වැඩ ගන්නට බැරි දෙයක් බවට පත් වෙනවා. හීනි වෙලා දිරපත් වෙන්නට පටන් ගන්නවා. නුවණත් ඒ වගේ මොට වෙනවා. නුවණ. ඒ නිසා ඒ නිසා තමයි ඔය මේ වයස්ගත වුණා. වයස්ගත වුණාම සමහරු ඔය පැත්තකට වෙලා නිකම්ම ඉන්න ලෑස්ති වෙනවා. තමන්ට තියෙන බැරිකම නිසා වන්නට පුළුවන්. එහෙම කරන්නට නරකයි. හැමතිස්සෙම පුළුවන් නම් තමන් පාඩම් කරපු දේවල් තියෙන ඒවා හරි නැවත නැවත කියවන්නට. මතක් කරන්නට උත්සාහ කරන්නට. එහෙම කළාම අර මොට වෙන ගතිය අඩු වෙනවා. මේ ධිරායාම කාහටවත් නවත්තන්නට නම් බෑ. නේ? ඉන්ද්‍රියන්ගේ මේරීම කියලා දක්වන ඒ කිරිහීම සිදුවෙන එක කාටද පුළුවන් නවත්තන්න. ඒක ධර්ම ස්වභාව වශයෙන් සිදුවිය හැකි. නමුත් Taman ඒකටම ඉබහැරලා හිටියොත් ඒ නිසා අපිට තිබෙන නුවණ අපි ලබා තිබෙන නුවණ දියුණු කරන්න. ඒ දියුණු කිරීමේ මාර්ග තිබෙනවානේ. එක මාර්ගයක් තමයි මේ බණ ඇසීම. බණ ඇසීමෙන් නුවණ තිබෙනවා. හැබැයි හැම බණම නොවේ කියන්නට ඕන. මේ සමහරු බණ කියන විට තිබෙන නුවණත් මොට වෙන්නටත් පුළුවන්. සමහරු බණෙන් කියලා හිතන්නේ කතාවක්. ඒකම බණයි කියලා හිතනවනේ. ඒකම බණ ඉතින් හොඳ බණක් ඇහුවයි කියලා සතුටු වෙලා යන්න. ටිකක් hina වෙලක් යන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා හිතනවනේ. එහෙම නෙවෙයි. ඒ නිසා සමහරු මා දන්නවා. මට මෙන්න මායත් එකදී හම්බ වුණා. ආම්පුරු තමයි. ඒ හම්බුරු අම්බලංගට පලා. ඉතාලියේ ඉන්නේ. අසනීප වෙලා ඉවිලා 82ක්ද කොහෙද කිව්වා වයස. 80 ගන්න. දකින්නකොටම බොහෝම ශෝභා සම්පන්න පැහැපත් බවක් තිබුණ හම්බුරන්. ඒ නිසා මම ලං වෙලා ඇහුවා හම්බුනේ. කොහෙද හම්බුනේ? ඒක අම්මලම්. පන්සල ජනත් මම ඇහුවා හම්බුරු කිව්වා මට දැන් මතක නෑ සුමන්දාරාමයේ කියලා කිව්වේ වතුගෙදර පන්සලක්. ඉතින් ඒ හාමුදුරුව බුරුම රටේ හිටියයි කිව්වා අවුරුදු 14ක්. ඉගෙන ගත්තයි. මම කිව්වා ස්වාමීන් වහන්සේ අභිධර්මයේ හොඳට දන්නේ නැහැ. ඔව් මම ඉගෙන ගත්තයි. ඉතින් පළාතේ ඒ අභිධර්මයක් ඥානය ඒ පළාතේ ආයත ලබා ගන්නට කොහෙද මහත්මයා ඒගොල්ලෝ කවුරුවත් උවට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම කිය වහන්සේ සිටින්නට තිබුණේ වහන්සේ වැඩ ඉන්නට තිබුණේ මේ කොළඹ වගේ පිළිස. එහෙනම් ඔබ වහන්සේගෙන් බොහොම සේවයක් අපට කරගන්න ලැබුණා. දැන් අසනීප වෙලා ඉවිල්ලා තිබුණා. ඒ තාවමත් කතා කරගන්නට එහෙම හොඳට පුළුවන් නම. බලන්න දැන් ඒ හාමුදුරුවෝ ඉගෙන ගත්තා. ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රයෝජන ලබන්නට ඒ පළාත ඒ පන්සලට පැමිණෙන දායකයන්වත් දන්නේ නැහැ ඒ හාමුදුරුවන් වෙතට කිව්වා ස්වාමී ඔබ වහන්සේ ඉගෙන ගත්තේ හොඳ ධර්මයක්. මේ පළාතේ කවුරුත් දන්නේ නැහැ. අපිට කරුණාකරලා උගන්වන්න. හාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් උගන්වනවා. දැන් අපි ඉගෙන ගත්තේ එහෙම තැන්වලට ගිහින් නැහැ. එහෙම හාමුදුරුවෝ සිටි නිසා. ඉතින් මේ නුවණ වැඩෙන දෙයක්. නුවණ වැඩෙන කටයුතු වල යෙදෙනකොට නුවණ වැඩෙනවා. දියුණු වෙනවා. ඉතින් ඒ නිසා බණ අහන්නට පුරුදු වුණු තැනත්තා ඊළඟට හැමදාම බණ අහාම ඉන්නවත් නෙමෙයි. ඒ බණ අහන ගමන්ම ඒ අහන බණ ක්‍රියාත්මක කරනවානේ. ක්‍රියාවට නම් වෙනවානේ. කොහොමද ක්‍රියාවට නම් වෙන්නේ? ක්‍රියාවට නැංගීම වශයෙන් කරන්නට තිබෙන්නේ Taman සිල්වත් වීම භාවනා කිරීම. අනිත් වැඩ ඔක්කොම අතහැරලා කරනවා කියන එක නෙමෙයි. තමන් සිල්වත් වෙනවා භාවනා කරනවා. ඔය දෙකනේ. සීලය, සමාධිය, ප්‍රඥාව කියලා තුනනේ. පිළිපැදීමට තිබෙන ධර්ම වශයෙන් ගත්තම ওই තුනයි දැක්වෙන්නේ. සීලය කය වචන දෙක සංවර කර ගැනීම පිළිබඳ වූ එකක්. සමාධි ප්‍රඥා දෙකම ඇතුළත් වන්නේ